වැඩමුළුවේ ප්‍රධානම අර්ථය වෙන්නේ සතිපට්ඨානයයි. ඉතින් සතිපට්ඨානය කිව්වම සිංහල බෞද්ධයා බොහොම ගෞරවයෙන් පිළිගන්න වචනයක්. ඒක අඩුගානේ සතිපට්ඨාන සූත්‍රයේ කියුවත් ඇති ඒ තරම්ම ඒක බොහොම ආනිසංසදායකයි කියන එක අපි කියවන විතරක් නෙවෙයි ඉතින් එහාට ගිහිල්ලා හැකි තාක් දුරට පරියන්ක සක්මනේ ඉදින්දා වැඩ වශයෙන් ප්‍රායෝගිකව යොදාන බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කරන්නේ සතිපට්ඨාන සූත්‍රය නෙවෙයි අපි වෙන සූත්‍රයක් ගන්නෙ. මොකද මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන සතිය පිටුන එකයි. ඉතින් අපිට දැනගන්න වෙනවා එහෙම නැත්නම් ප්‍රශ්න කරන්න වෙනවා ඇයි මේ තරම්ම අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා සීලයක පිළිතලා සම්පූර්ණ අනුන්දෙන බතක් පළඳගෙන මේ විදිහට අපි පේවෙන්න පෙළ ගැහෙන්න අවශ්‍යතාවය මොකද්ද සතියේ සත්‍යමත් වීම සඳහා මෙච්චරම ඇයි පෙළ ගැස්වීම අවශ්‍ය වෙන්නේ ඒකට කියන්න තියෙන අපි ඒ තරම්ම එදිනදා ජීවිතයේ අසත්‍යමත් නිසායි. අපි ඇබ්බැහියට පුරුද්දට එදිනදා ජීවිතේ කරන්නෙම අසතියෙන් ගත කරන එක. ඉතින් ඒක නිසා සතිය හඳුන්ලා දෙනකොට අපිට සම්පූර්ණ අපි සාමාන්‍ය කියන ඉසෝදානාලා බඩවිරේක කරලා හඳුන්ලා දෙන්න වෙනවා. ඒක තමයි මේ සර්වචන් වහන්සේ සත්‍යපට්ඨාන සූත්‍රයේ මුලදී ඒ අරණ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත කියලා පරිසරය පිළිබඳ විශේෂ මතක් කරලා තියෙනවා. දෙක තමයි ඒ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා මේ භාවනා ශාලාවට කියන්නේ රුක්ක ශූන්‍යාකාරය කියලා අරණ්‍ය කියලා කියන්නේ වන ලැබක් රුක්ක මූලයක් කියලා කියන්නේ ගහක් මුල ඊට පස්සේ ඉරියව් හතරෙන් මේ ඉඳගෙන ඉන්න ඉරියව් තමයි සර්වචනනාංශේ මේ සතිපට්ඨානය ගැන කතා කරනකොට ආදුනිකයට විශේෂයෙන් හඳුන්වලා දෙන්නේ නිසා පල්ලංකම් ආභුචිත්වා කියලා පළඟ බඳ වාඩි වෙලා උජුං කායම් පනිදාය උඩුකය ඍජු තියාගෙන සත් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සතියේ පෙරමුණේ තබාගෙන කියන එක තමයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේකෙදි මෙතෙන් එනකොට ඇත්තට මේ කියන්න ඕනේ විස්තරවල ලොකු මාත්‍රිකා කියවිලක් සිද්ධ වෙනවා. වෙන විදිහට කියනවා නම් ඒ මූලික පරිසර දෙක අරන්නේ අරන්නේටපත් වෙලා කය තැම්පත් කරගත්තට පස්සේ උපුකය ඍජුව තියාගෙන සත්‍ය පෙරමුණේ තබා ගැනීම කියන එක තමයි මේ ටිකක් අවධානය කරලා දෙන්න ඕන වෙන්නේ. ඒ මොකද මේ වචනේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල අර්ථකතනදී කියන්නේ සත්‍ය මූණ ඉස්සරහින් තියාගෙන කියලා. උඩුතලේ තියාගෙන කියලා. නැත්නම් නාසිකාග්‍රේ තියාගෙන කියලා. ඒක නිසා ඒක උපරිමුඛං එහෙම නැත්නම් පරිමුඛේ කියන වචනෙට මුඛේ කියලා මූණටත් කියනවා කටටත් කියනවා කටට උඩින් නැත්තම් මූණ ඉස්සරහා කියන අදහස තමයි සාමාන්‍ය අර්ථකථන දෙන්නේ. නමුත් හතේ පිහිටවන්න උපරිමකම විය යුතු නැහැ. සක්මන් කරනකොට පයේ පිහිටන්න පුළුවන්. බිම්බීම හැකිලිම කරනකොට උදරයේ පිහිටන්න පුළුවන්. ඒ නිසා ඒක අර්ථකථන දෙන්න තියෙන්නේ අනෙකුත් චෛසික ධර්ම අතර සතිය ඉස්සරහින් තියාගෙන කියලා. එන විදිහට කියනවනම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා දිනු කරන්න හදන ඉන්දිය ධර්මවල අපි මෙතනදී සද්ධාවත් වීර්යවත් සමාධියවත් ප්‍රඥාවත් නෙවෙයි ඉස්සරහින් තියන්නේ ඉස්සරහින් යන බලාපොරොත්තු වෙන්නේ සතිය. ඉතින් ඒක තමයි මුලදිම මේ වැඩමුළුවේ තේමාව වශයෙන් සතිපට්ඨානය කියලා කිව්වේ. ඒ නිසා අපේ වැඩ පිටිවලදී කොච්චර අතුරු ආන්තර ආවත් හිරිහර වුණත් භවනා හරියට සාර්ථක වුණත් ඒ බව දන්න සතිය තියෙනවනම් සාර්ථකයි. සතිය නැති වුණොත් ඒ කියන්නේ එන එන දේවල් වල රණ්ඩු කරලා එන එන දේවල් වල හොඳ විතරක් බලාපොරොත්තු නරක බලාපොරොත්තු නොවි එතකොට වෙන්නේ මොකද්ද අපි අර සත්‍ය නිර්වචනයට හානි කරනවා ඒක නිසා වචනෙන් කියනවනම් කියන තියෙන්නේ භාවනා වැඩමුළුවේදී සමාධිය ඇති කර දෙන්නම් කියන පොරොන්දුවක් ඇත්තෙම නැහැ පොරොන්දු වෙලා පොරොන්දු කරලා දෙන්න හදන්නේ පුළුවන් තරම් සතිය කියන එක නිර්වචනය කරලා දෙන්න. ඉතින් ඒ නිසා එහෙම පරියන්කික වාඩි වෙලා සතියට නැත්නම් තවත් වචනයක් මේකට එකතු කරනවා අප්‍රමාදී කියලා කියන්නත් පුළුවන් මේ දෙක සමාන වචන වශයෙන් සරුවචනanse පාවිච්චි කරන්නේ ත්‍රිපිටකේ අප්‍රමාදේ සඳහා ප්‍රධානම වෙනස එවන්තන් ඉදිරියදා ජීවිතයේ ඉඳලා සතිය වඩන තැනට එනකොට ප්‍රධාන වෙනස තමයි ඉදිරියදා ජීවිතයේ අපේ හිත ඉඳුරන් හා බැඳිලා බාහිරයට දුවන එකයි කරන්නේ සතිය පිහිටනකොට ඇතුළට ගන්න එකයි කරන්නේ. එච්චරයි මේකේ තියෙන ආරම්භක වෙනස. එහෙම නැත්නම් අපි මේ වටි ඇවිදවිද මේ වෙලාවට සතිය පිහිටලාට මේ ගියේ ඇතුළට එනවා. එලිපත්තෙන් ඇතුළට යනකොට සතිය එලිපත්තෙන් එළියට ගියා නම් ඒක වික්ෂිප්ත මනසක් එහෙම නැත්නම් හිත පිට යෑමක් ආදි වශයෙන් සඳහන් වෙනවා. ඒක නිසා වාඩි වෙලා පරියන්කේ වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියවට හිත දාලා මම විතර දැන් වාඩි වෙලා ඉන්නවා කියලා ඒහි හිත පවත්වන්න පුළුවන්. දන්නවනම් මම දැන් මෙතන ඉන්නවා කියලා මේක තමයි සතියේ ප්‍රවිෂ්ඨය. මේක තමයි මංගල අවතරණය. ඒ නිසා සතියට දොර ඇරදීමක් කරන්නේ ඉන්න ඉරියව්වේ හිත පවත්වන එක. ඉතින් ඒක බැරි නම් තමන් ඉන්න ඉරියව්වේ හිත පවත්වන්න බැන්න නම් එයා භාවනාවට අබහුවයි කියලා කියයි. ඒකෙන් තමයි ඉර ඇඳෙන්නේ එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්ව හිත පවත් ගන්න පුළුවන් නම් භාවනාවට බහුවයයි. බහුවයයි කියලා කියන්නේ කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ගොඩාක් තව තියෙනවා මේක ඒකාග්‍ර කිරීමේ එකලස් කිරීමේ වැඩ සුසර කිරීමේ වැඩ රාශිය රාශියක්. ඒ ටික තමයි මේ කමටහන් කියලා කියන්නේ. ඒ නිසා පළවෙනියෙම තියෙන්නේ වාඩි වුණාට පස්සේ ඉන්න ඉරියව්වේ හිත පවත්තන එක. ඉතින් මේක හොඳට වද්දා ගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේගේ වචන දෙකක් මම ඉස්සරහින් තියෙනවා. එකක් තමයි හිත කයේ පැවැත්ම සඳහා වාඩි වෙලා තමන් සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා ඇඟ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඇස් දෙක වහගෙන හිත ඇතුළට දාගෙන තමයි සමබරව වාඩි වෙලා ඉන්නවද කියලා. ඊට පස්සේ ශරීරයේ තියෙන සෑම මස්පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගෙන දඬු කරන්න එපා. ඒ දේ පුළුවන් නම් යෙදී කියන කෙන කයට හිත ගත්තට පස්සේ සහැල්ලුව වාඩි වෙලා සමමිතිකව වාඩි වෙලා ඒ සහැල්ලු බව අත්දකින්න පුළුවන් නම් සතිය කියන්නේ හුදු විනෝදාංශයක් මිස ඒක දඬු කඳේ ගැහිමක්වත් කටුබෙරේ පෙරලිලක්වත් නෙවෙයි. ඉතින් මේක විතරමයි නිතරම ආධුනිකයෙක් වශයෙන් තේරුම් අරගන්න ඕනේ. ඔයනෙම වෙලාවක තමයි හරියංකයක් සඳහා ඉඳගෙන හිටියා හෝ කොහේ හරි ඉන්න ඉරියව්වට හිත යොදලා ඒකේ සහැල්ලුකම හැම වෙලාවෙම නම් සහැල්ලුකම හම්බ වෙන්නේ නැහැ. පුළුවන් තරම් සහැල් වෙලා ඒකට හිතියෝ දාන ඉන්න පුළුවන් එක ගැඹුරු භාවනාවක්. මේකට කායනුපස්සනාව කියලා කියනවා. මෙන්න මේ කායනුපස්සනාව දිගේ එක එක්කනාගේ උපනිෂ්ඨ සම්පත්තන ගොඩාක් තව පිරිසුදු කරගෙන යන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන්ම ආධුනිකෙක් වශයෙන් උත්සාහ කළ යුත්තේ එම පරියන්කේ වාඩි වෙලා පරියන්කේ පටල වෙන එකයි. නිසා විනාඩි කීපයක් ගියත් ගණන් ගන්න එපා. ඒ සාය බුදුරජාන් වහන්සේගේ රූපය අපි තියාගෙන ඉන්න නිසා ඒක පේනවා සර්වඥාන්සේ කොච්චර සහැල්ලු කොච්චර සම්පිතිකව තමන්ගේ හිත කයට යොදාගෙන ඉන්නවාද කියලා ඉති ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නිරූපණය තමයි සමාධි බුදු පිළිමේ මහමෙවුනාවේ තියෙන ඒ ඒ ගලත් භාවනා කරනවා වගේ පේ. ඉතින් ඒ වගේ තමන්ටත් ඒක ගන්න පුළුවන් නම් ඒක හොඳ ප්‍රවිෂ්ඨයක්. ඉතින් එහෙම කරගෙන ඉන්නකොට බාධාවල් එනවනේ. ශබ්ද ඇහෙනකොට හිත දුවනවා, වේදනාව එනකොට හිත දුවනවා. හිතවිලි දිගේ හිත දුවනවා. ඒක ඊව නලකන්න බෑ. ඒක තමයි අපිට මේ පරිසරයේ සංඝ සම්පූර්ණ වෙනකොට එන යම් යම් අතුරුාන්තර. ඒක ඊව නැති තැනක් නෑ. ලෝකේ කොහෙ ගියත් ඒව යම් ප්‍රමාණයකට තියෙනවා. ඒ නිසා අපි ඒව එනකොට ඒවට හැප්පෙන්නේ නැතුව ඒව එකකින් ඇවිල්ලා හිත කැඩුනත් හිත කැඩුනට පස්සේ කරදර ඉවරුනට පස්සේ නැවතත් ආයේ හිත ඒ මම දැන් මෙතන කියන කයට ගෙනල්ලා හිත තැම්පත් කර ගැනීම තමයි කරන්නේ. අන්න එහෙම කරගෙන විනාඩි කිහිපයක් බලන ඉන්නේ කියලා කියනවා මේ හිත යමකට මෙහෙවන්නේ නැතුව, චේතනා පහල කරගන්නේ නැතුව, ප්‍රාර්ථනා ඇති කරන්නේ නැතුව කොටිම කියනවනම් කය පිළිබඳව කය හුලවන්නවත් චේතනාවක් පහල නොකර කය සම්පූර්ණයෙන්ම තැම්පත් වෙන්න ඇරලා චේතනා විරහිතව බලන ඉන්නකොට මොකද්ද පේන්නේ කියලා බලනවා. ඒක මම නැවතත් කියනවා අහවල් දෙය කියලා කිසිම දෙයක් චේතනා කරන්න යන්න එපා. චේතනා විරහිතව කය තැම්පත් කරන්න පුළුවන් විදිහට පටල වෙන්න. පටල වෙලා දැන් බලන්න ඉන්නවා ඇස් දෙක වහලා මොනවද පේන්නේ කියලා. එතකොට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ප්‍රාණය නැත්තම් භවය මේ අඛණ්ඩව පවතින බවට මොකක් හරි ලකුණක් තියෙනවා. මේක පාලි සංස්කෘත භාෂාවේ ප්‍රාණයාමයේ කියලා කියනවා. සර්වචනාංශයේ භාවිත වෙච්ච අර්ථමාගදී භාෂාවෙන් පාලියෙන් ආනාපාන කියලා කියනවා. ඒ කියන්නේ කයට චේතනා පූර්වකව මොනවාක්වත් කෙරුවේ නැත්නම් කය පැවැත්වීමේ ඉලා ප්‍රාණය පැවැත්වීමේ ඉලා ජීවේ පැවැත්වීමේ ඉලා අඩුවම වැඩ කොටසක් අපි දැන හෝ නොදැන සිද්ධ වෙනවා. අන්නේ ඒකට යනකම් හිත බස්සන එක තමයි ආධුනිකයා කරන්නේ. ආනේ මේ ඉන්නකොට තේරෙනවා නම් ඉබේ වැටෙන හුස්ම රැල්ල අපිට අර මම දැන් මෙතන ඉන්නවා කියපු කය වෙනුවට හුස්ම රැල්ල අරමුණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිමිත්තක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එල්ලයක් කරගන්න පුළුවන්. මේක උනේ නෑ කියලා කිසිසේත්ම කනගාටු වෙන්න එපා. කය පිළිබඳ හැඟීම තියෙනවා නම් පැහැදිලිව වැඩේට බහැලා. මේක අතිරේක ලකුණක්. කය පිළිබඳව ඉන්නේ කී අතිරේක ලකුණක් තමයි හුස්ම පේන එක. ඒ නිසා පේනවනම් හොඳයි. පේන්නේ නැත්නම් ඒත් හොඳයි. ඒකවල කයේ තියාගෙන ඉන්නවා. සමහරවිට එහෙම කලබල කර නැතු වෙනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාසය පේනවා. එහෙම පේනවනම් ආනාපානට යනවා. එතකොට තමන්න පුළුවන් ඒ හුස්ම රැල්ල මෙතෙන්දි විශේෂයෙන් මතක් කරනවා. එහෙම බලන්න ගිහිල්ලා හුස්ම ප්‍රකට කරගන්න අදහසින් හුස්ම අභාගන යන අදහසින් ආයාසයෙන් හුස්ම ගන්න එපයි කියලා. ඒකේ ආනාපාන සති පොත ලියනකොට ලොකු සාංශ කිව්වා කළුව කුරෙන් ගහලා යටින් ඉලක්ක අඳින්න කිව්වා. ප්‍රකට කරන අදහසෙන් ආනාපානේ ආයාස කරන්න එපයි කියලා. ස්වභාවයෙන් වටින හුස්ම කොටිම කියනවා මොනම චේතනාවක්වත් පහළ නොකර කය හොල්ලන්නවක්වත් ඇස්පිල්ලම් ගහන්නවක්වත් හුස්ම ගන්නවක්වත් චේතනා පහළ නොකර අචේතනිකව සිදුවෙන හුස්ම රැල්ල දිහා බලන්න. මෙතෙන්දි තේරෙයි අපිට අචේතනිකව හුස්ම ගන්නවත් බෑ කියලා. ගොඩදෙනකොට මේ විදිහට බලන්න ගියාම හුස්ම ආයාස කර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒක ලොකු චෝදනාවක් වෙනවා. හුස්ම බලන්න ගියාම ආයාස කර වෙනවා. ගණන් ගන්න එපා. තමයි මතක තියාගන්න මට තියෙන ආයාසයෙන් ඇති වෙන හුස්ම දිහා බලන්නයි. දැන් මේ වෙලාවේ ආයාසයෙන් වෙනවා. ඒක නෙමෙයි මගේ අදහස. ඒක වෙනවට කමන්නේ බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට එහෙම හුස්මට මුණට මුණ දාලා හිටියොත් විය යුතුයි කියලා නම් නීතියක් නැහැ. එහෙම වුණොත් Tamanට දැක් ගන්න පුළුවන් වෙයි. මේ හුස්ම වැඩ පිළිවෙල උඩුකය තමයි සිද්ධ වෙන්නේ. එතකොට අර කය පట్టල නම් හිමීට හිත උඩුකයට පමණක් ධානය යටිකය අමතක කරනවා. ඉතින් මේක තව පියවරක් ඉදිරියට තැබීම. උඩුකය ක්‍රියාව සිදුවෙන අනිච්ඡානුක පේශීන් මාර්ගෙන් ඉබේ සිදුවෙන හුස්ම දිහා බලාගෙන ඒක ආස්වාස් ප්‍රස්වාස වශයෙන් දැකගනිමි. යටි කයට හේම තියෙන්නලා යන්න පුළුවන් නම් දැන් ඉතින් තව පියවරක් ඉස්සරහින් තිබ්බා වගේ. ඉතින් එහෙම හුස්ම රැල්ල දිහා බලාන ඉන්නකොට උඩුකය ඍජුව තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඉසිකක් උගෙන් ඉඳී තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අපහසුතාවයනවා. ඒ නිසා හුස්ම රැල්ල ආස්වාද ප්‍රසවාස ධාරාව ඇතකුද වෙන්න දෙන්න පුළුවන් තරම් උජුං කායං උඩුකය ඍජු තියාගන්න. ඒ නිසා පුටුවක වාඩි වුණත් බිම වාඩි වුණත් ඒ උඩුකය මේ නිරවුල්ව තබා ගැනීමට යෝගාචරය වග වෙන්න ඕනේ. එහෙම නැත්නම් ටික වෙලාවකින් අර වගේ යම් යම් අපහසුකමකටපත් වෙන්න ඉඩ තියෙනවා. අපි හිතමු එහෙම බලන ඉන්නකොට දැන් ප්‍රාණී ආනාපානී මේකට තවත් ගැඹුරින් වචනයක් පාවිච්චි කරනවා කාය සංස්කාර කියලා. කයක් පැවැත්වීමට අවශ්‍ය අඩුම ලංශු තමයි හුස්ම හුස්මේ හිත තියෙනවා. අන්නේම කරනකොට මේක පෙර භවනා කළ උරු කෙනෙක් නම් එහෙම නැත්නම් උපනිෂේ සම්පත්‍ය ඇති කෙනෙක් නම් එයාට පුළුවන් තව එක පියවරක් ඉස්සරහින් තියාගන්න. ඒක නැතුණා කියලා බාධාවක් නැහැ නමුත් තියෙනවනම් Tamanda ඒක ලොකු මංගල කාරණාවක් මේ ජීවිතේ මේ භාවනාවේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. මොකද ඒ කාරණා මේ උඩුකය දිහා බලනකොට උඩුකය කොහෙද හුස්ම රැල්ල වැඩියෙන් වැටෙන්නේ වැදෙන්නේ කියලා දැනගන්න. හුස්ම රැල්ල වැඩියෙන් පිළිමැදෙන්නේ වැඩියෙන් වදින්නේ කොහෙද කියලා බලන එක. ඉතින් මේකෙදී සම්පූර්ණ නාසිකාග්‍රේ ඉඳලා උදරච්ඡිතය දක්වා ඕනම තැනක් ප්‍රකට වෙන්න පුළුවන්. මේ අනුව තමයි ওই ගුරුකුල වාදයි භාවනා ක්‍රමය ගොඩාක් වෙනස් වෙන්නේ. මේකෙදී එකයි දැනගන්න තියෙන්නේ කවදාකවත් මේ එකක් හොයාගෙන යන්න එපා. ස්වභාවයෙන් හුස්ම රටෙන් ඇරිලා කොතනද වැඩියෙන් Tamanට වැටෙන්නේ කියලා බලන්නේ ඒ හුස්මත් එක්ක ඇවිද්දොත් හුස්ම රැල්ල බලන්න බෑ. පෙරහැර යනකොට Taman නටනට ගියොත් පෙරහැර බලන්න බෑ. පෙරහැර බලන්න නම් Taman පැත්තකටලා වාඩි වෙලා පෙරහැරට යන්නදලා බලන්න ඕන. ආනේ ඒ වැඩේට තමයි මේ හැපෙන තැන එහෙම නැත්නම් වැඩියෙන් පිළිමදින තැන දැක ගැනීම අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නොවුනයි කියලා 130ක් 40ක් යෝගාවචරෙන් කොහොමඩක්වත් වැටෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ දෝෂයක්වත් එහෙම නැතු ඒගොල්ලන්ගේ උනන්දු නැතිකමක්වත් නෙවෙයි. ඒ හැටි. ඒක නිසා ඒක බාධාවක් කරගන්න එපා. හුස්ම හිත තියනවා නම් ඇති. යම් කිසි කෙනෙකුට එහෙම වැටහෙනව නම් ආනිසංශ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ආස්වාස වේලාදී ප්‍රස්වාසයේ සිදුවෙන්නේ නැති බව දැක ගන්න පුළුවන් වෙයි. ආස්වාසයේ ඒ වාගේම හරියටම ප්‍රස්වාසයේ නොවි ආස්වාසයේ වශයෙන්ම සිද්ධ වෙන අවස්ථාවක්. ප්‍රසවාස වෙනකොට ආශ්වාසය නැහැ. ආන්න මේ දෙක වෙන් කර ගන්න දැක්කෙනී වෙලාවේදී සතිය හොඳටම පිරිසිදු වෙනවා. අනිත් එක තමයි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ දෙක වෙන් කළ දැක්කන්න පුළුවන් නම් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නැති විශේෂ ආවෙනික ලක්ෂණ වර්ගයක් තියෙනවා. ප්‍රශ්වාසයේ තියෙන ආශ්වාසයේ නැති විශේෂ ආවෙනික ලක්ෂණ. ආන්න ඒක දැක්කන්න සුළුට ගියා නම් ඕක තමයි ආනාපාන යන්න පුළුවන්. ආධුනිකෙක් වශයෙන් අනුබල ඉහළම තැන. මේ ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි මෙන්න ආස්වාසයේ ආවේනික ලක්ෂණ. ඒවට කියනවා ස්වභාව ලක්ෂණ, සලක්ෂණ, ගති, භාව ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ ගොඩක් නම් කියන මේක තාමත්ම වැදගත්. මේ ආස්වාස වෙලාවේදී ආස්වාස බව දැනගෙන ඒක ප්‍රස්වාසයෙන් වෙන් වෙන හැටි දකින්න. ප්‍රස්වාස වෙලාවේදී ආස්වාසයෙන් වෙන් කළ දැනගෙන ඒකට ආවේනික ලක්ෂණ බලනවා. ඒ ඔච්චරයි ඇත්තටම ඒ පරියංක භාවනාවක් කරන කෙනාට උපදේශ වශයෙන් දෙන්න තියෙන මේ ටිකත් ඇත්තටම වැඩි. මේ ටික එච්චර කියන අය කියලා කනගාට වෙන්න දෙයක් නෑ. සාමාන්‍ය හුස්ම හිත පවත් ගන්න පුළුවන් නම් මේ ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් උඩේ නෑ කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. මේක කොට දෙනෙක් භාවනා කරපු අය නිසායි මම මේ මේ විදියට පෙරමඟ පෙන්වුවේ. තව එකක් මම කියන්නම්. ඒ මොකද භාවනා කළ දවස් හතක් යනකොට ඒ විද්‍ය කරුණු මොනවත් බලන්නේ නැතුව ඉඳ ගන්නකොටම හිත බොහෝම ලස්සනට සමාධිගත වෙන්න පටන් ගන්නවා. ඔක්කොටම නෙවෙයි එමුණත් මම ප්‍රාර්ථනා කරනවා මේ වේවා කියලා. අන්න එහෙම වෙනවා නම් කරුණාකල් ආශාස ප්‍රසවාසී පවුරු ගන්න යන්න එපා. පටන් ගන්නකොට ඉඳගෙන මම දැන් මෙතන කියලා ගන්න අර පළවෙනිම එකලසේදී දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ඉන්න බව දැනෙනවා. මැරිලා නැති බව දන්නවා. සීනත් වෙලා නැති බව දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. ඒක දිගේ පවණක්ම ගිනියන භාවනා. එතකොට ආනාපානේ හරහව ආනාපානේ අල්ලන්නේ නැතුව කෙලින්ම සමාධියට යන්න පුළුවන්. සමහරලාට ඒක පුරුදු පුහුණු වෙච්ච ඇත්තන්ට පහසුකමක් වෙනවා. මම මේ වචනේ ඇයි කියන්නේ? සමහර ඒ වගේ සමාධිය තියෙද්දිත් හයියෙන් හුස්ම ගන්න යනවා ආශ්වාසය බලන්න. හයියෙන් හුස්ම ගන්නවා පස්වාසය බලන්න. ආශ්වාසයේ මුල බඳක බලන්න ඕනද කියලා මගේ ගන්නවා. ආශ්‍රද ප්‍රසද වෙනස්කම් බලන්න ඕනද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ මේ උපදේශය හරියට තේරුම් ගත්තේ නැති නිසා. ඒ නිසා හොඳට හිත ඉඳ ගන්නකොට සමාධිගත වෙනවනම් ඊ타මත්ම පොදු දැනෙනවා කියන උප මෙනෙහි කිරීමේ අර්ථේ එහෙම නැත්නම් ඉන්නවා කියන මෙනෙහි කිරීමේ අර්ථේ කෙලින්ම යන්න පුළුවන් ආනපනට අත තියන්නෙත් නැතුව ආනපනට අත තිබ්බත් ඒකේ ওই විස්තර මොනවක්වත් බලන්න ඕනේ. මම හිතනවා ඒක පැටලෙන එකක් නෑ කියලා ආදුනිකයට ආධුනිකයට ඒක පුරුද්දක් නැත්නම් ඒ සමහර විට කියන්න බෑ. ඉතින් සංසාරයෙන් ගෙනාවු ජම්ම නැත්තම් තම උපනිෂේ සම්පatti දිනවනම් සමහරලාට කෙලින්ම අහුවෙන්නේ දිනවා. එහෙමනම් ආය බුදියාණන් එක පහුරු ගහන්න යන්න එපා. හරියන්නේ නැත්තම් තමයි මේ විදිහට ආනාපානිය ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කර කර විස්තර බලන්න තියෙන්නේ. ඉතින් එක්ම හිතන ඉස්සරහට අපිට ධර්ම සාකච්ඡාවලදී කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා පරියංග භාවනා වශයෙන් මේක සඳහා පැයක් පමණ වේලාව ගන්නයි කියලා කියනවා. ඒ පැය තුල මුල විනාඩි දෙක තුන ඉරියව්වම සකස් කරගන්න. ඉරියව්වේ පටල වීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය භාවනා ලෝකේ භාවනා සාමාන්‍ය ලෝකයා භාවනාව කියලා හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ ලෝක මතයට කරු කිරීමක් වශයෙන් තමයි මම ඉස්සල්ලා මේ සතු මේ ඉඳගෙන කරන භාවනා ගැන විස්තරයක් කරන්න යෙදුනේ. නමුත් මේ සතිය නම් අපේ මූලික දේ සතිපට්ඨානය නම් අපේ තේමාව සතිපට්ඨානය හෝ සතිය ඉඳගෙන ඉන්න ඉරියව්වට පමණක් සීමා වෙලා නැහැ.